ඊළඟට ලක්මාල් ජයසිංහ මහත්මයා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සරණයි. අප්‍රමාණ පින් ඔබ වහන්සේට අපිට හිතන්න පුරුදු කරනවට මේ මනෝභාවයන් තව තවත් පිරිසුදු කරගන්න. මේ පළවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්ස මං ගිය සතියේ ධර්මදේශනාවෙන් අර එක ප්‍රශ්නයකට ඔබ වහන්සේ උත්තර දුන්නා කාමයන් තුල ඇති හෙම්බත් වීම, තෙහෙට්ටු බව, අර අරමුණු මාරු කරන්න සිද්ධ වෙනවා කියන එකට මම ඔබ වහන්සේට මතක් කරන්ද අර ගෙවල් මාරු කරන කතාවක් කිව්ව එක් මහත්මියක් ඒ ඒ ප්‍රශ්නේ එක උත්තරය දෙන දීගෙන යනකොට ඔබ වහන්සේ කිව්වා මේ ඉන්ද්‍රියන්ගේ ස්වභාවය මේක තමයි ඉන්ද්‍රියන්ගේ ස්වභාවය මේ තෙහෙට්ටු වීම හෙම්බත් වීම කියලා ඊට පස්සේ ඔබ වහන්සේ කිව්වා මේ ඉන්ද්‍රියන්ගේ ස්වභාවය අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ මොහය අවදි කිරීමට වගේම ඥානය අවදි කිරීමටත් කියලා. එතකොට මම මේ ගැන ටිකක් කල්පනා කරා මේ එක ස්වාමින් වහන්සේ කියන්නේ ආසේවිතාය භාවිතාය බහුලී කතාය කියන தත්වයද එක පොඩ්ඩක් පැහැදිලි දෙන්න ස්වාමින් වහන්සේ. දැන් අපට යමක් දිගට දිගට කොච්චර සුවදායක වුණත් ප්‍රණීත වුණත් ඒක නැවත නැවත එක දිගටම පාවිච්චි කරනකොට ඒ පිළිබඳ රසය නැති වෙනවා. දැන් උදාහරණයක් හැටියට අපේ සිංහල ජනවහරේ තියෙනවා කනකොට කනකොට අතිරහ තිත්තරහ වෙනවා. අතිරහ කියන්නේ අතිශයින්ම රස රසයි කියන අර්ථයෙන් තර අතිරහ තිත්තරහ වෙනවා නැවත නැවත කනවා. කියලා ජනවහරේ තියෙනවා. ඊළඟට උදේ හවස දකින්න කුකුලගේ කරමලේ සුදු පාටට පෙයි. ඒතර මේ මේ ප්‍රකාශන මෙහෙම හැදිලා තියෙන්නේ මේ ඉන්ද්‍රයන්ට යමක් නැවත නැවත ගෝචර වෙනකොට ඒවා තියෙන අර ගැඹුරු සියුම් ගති ඒවා දැනෙන්නේ නැතුව නිකන් මතු පිටින් ගන්නා ගතියක් එනවා. එතකොට නිකන් ඒක එපා වෙනවා, තෙහෙට්ටු වෙනවා. එතකොට අපට ඕන වෙනවා ඒ අරමුණු මාරු කරන්න. එතකොට මේ අරමුණු මාරු කිරීම කියන එක අපට ආස්වාදයක් ඇති කරන දෙයක්. මොකද අර අලුත් එකක් එනකොට ඒකේ රසය තදින් දැනෙන්න ගන්න. දැන් බෙහෙතක් වුණත් එක දිගටම එකම බෙහෙත පාවිච්චි කරනකොට ඒක ඇඟට හුරු වෙනවා. ඊට පස්සේ ඒක ආන්සර් කරන්නේ නැතුව ඒක සක්‍රිය වෙන්නේ නැතුව යනවා. ඊට පස්සේ වෙන බෙහෙතක් දෙනවා. දීප ගමන් ඉක්මනට අර தත්ත්වය වෙනස් වෙනවා. ඒක නිකන් හරියට බොහොම ක්‍රියාකාරී වගේ දැනෙනවා. හැබැයි ඒකත් දිගට ගන්නකොට ඒකෙත් අර ගතිය නැත. ඊට පස්සේ ආය අර මුලින් එක දුන්නා පස්සේ ආය හොඳට ක්‍රියාත්මක. ඒතර මේ විදිහට ඕනම දෙයක අර ඇබ්බැහි වුණාට පස්සේ ඒක තුල සාමාන්‍යකරණය වෙන ගතියක් තියෙනවා. එතකොට මේ తত্ত্বය වෙනස් කර කර වෙනස් කර කර අපට ඉන්ද්‍රිය පිනවන්න ඒක හොඳ අවස්ථාවක් හැටියට හිතාගෙන මෝහ මූලිකව, ලෝභ මූලිකව, රාග මූලිකව අපට දේවල් වෙනස් කර කර අපි කැමති විදිහට ලබමින් ඒ පැත්තට යන්නත් පුළුවන්. ඒක තමයි කාමාශ්‍රාදයන් විඳින ක්‍රමය. අපට ඕකම දකින්න පුළුවන් ප්‍රඥාවෙන් මේක නේද මේ සංස්කාර ධර්මයන්ගේ ආදීනවය. මොකද ආදීනවය කියලා කියන්නේ කර්කශ පැත්ත, දුක පැත්ත, નિસරු පැත්ත. එතකොට මේ එකම දේ මෙච්චර මේ ප්‍රණීතව රසට දැනෙච්ච දේ දැන් මේ නීරසව දැනෙන්නේ නැහැ. එහෙනම් මේකේ මුලින් තිබුණේ රසයක්. මුලින් රසයක් තිබුණා නම් දැන් ඇයි නීරසයක් දැනෙන්නේ? මුලින් තිබුණෙත් නීරසය නම් කොහොමද මට රසයක් දැනුනේ? එතකොට මේක මේ අරමුණේ ප්‍රශ්නයක්ද මගේ ඉන්ද්‍රියේ ප්‍රශ්නයක්ද? එහෙම නැත්නම් මේක ඇහි ප්‍රශ්නයක්ද මගේ හිතේ ප්‍රශ්නයක්ද? හිතන ක්‍රමේ ප්‍රශ්නයක්ද? එතකොට මම අර පෙර දිනක කිව්වා අපේ ස්වාමින් වහන්සේ නමකගේ නැගණියකගේ අත්දැකීම ඒ ඒ නැගණිය ඔය සීත රටකට යන්න ගොඩාක් සිහිනමවමින් ඉඳලා මං හිතන්නේ මේ ස්විට්සර්ලන්තේ හරි ග්‍රීන්ලන්තේ හරි ඔය වගේ ගොඩාක් සීතල රටකට යන්න ලැබිලා ඉතින් ඒ කාලේ දුරකථනත් නැහැ. ඊට පස්සේ ගිහිල්ලා ඒ ඒ දිය ඒ නැගණිය ලිපියක් එවලා තියෙනවා. අයියේ මේ වගේ රටකට එන්න හරි පිං කරලා තියෙන්න ඕන. බැලූ බැලූ අත සුදු පාට වලාකුළු වගේ ආස හිතෙනවා. මේ එහෙම කියලා ඉතින් දැන් වචන මදි ඇයට කියන්න මේ පරිසර විස්තරය. ඊට පස්සේ ආයෙ මාසෙකින් විතර ලියුමක් එනවලු අයියේ මේ ඔහෙ ලංකාව වගේ නෙමෙයි ඉතින් මෙහි ගෙවල් ඈතින් ඈතින් තියෙන්නේ ඒ ගෙවල් වල අයත් එක්ක ලොකු සම්බන්ධයක් නැහැ අපේ වැඩ ටික අපි කරගෙන ඉන්නවා ඉතින් ගෙදරටම කොටු වෙලා වගේ තමයි ඉන්නේ ඉතින් සමාජයත් එක්ක ලොකු සම්බන්ධයක් නැහැ ඉතින් ඔහොම සාමාන්‍ය විස්තරය ඊළඟ මාසෙ ලියුමක් එනවලු අනේ අයියේ මේක මොන කර්මයක්ද මන් දන්නේ මොන අකුසලයකට මම මෙහෙන් ආවද කියලා කොළපාට පේන්නවත් නැහැ කතා කරන්න මිනිහෙක් නැහැ හිරේ දැම්මා වගේ මේක නම් పూర్වයේ කර අකුසලයකට මම මෙහෙට ඇවිත් වැරලා තියෙන කියලා තුන් වෙන්නේ. දැන් එතකොට එකම පරිසරය. ඇයට තුන් ආකාරයකට දැන. දැන් ඒක පරිසරයේ ප්‍රශ්නයක්ද මනසේ ප්‍රශ්නයක්ද? දැන් අන්න ඒ විදිහට අපි ටිකක් සබුද්ධිකව ඒ පිළිබඳව හිතුවොත් එක පැත්තකින් මේ ධර්මයන්හි පවතින ආදීනවය මේ ඉන්ද්‍රයන්ගේ පවතින ආදීනවය අනිත් අතට අපි දේවල් පිළිබඳව හිතන අපි ඒවට යම් යම් ගුණාත්මක ස්වરૂපයන් ආරෝපණය කරනවා ඊට පස්සේ අපි තෙහෙට්ටු වෙනකොට අපි මේක අයින් කරගන්න බුදුරජාණන් වහන්සේට මිනිස්සු වැන්දේ බුදුහාමුදුරුවන්ගේ ගුණයට නෙමෙයි ඒ අයට ඒ ගුණය දැනිච්ච ප්‍රමාණය බුදුහාමුදුරුවන්ට චෝදනා කළේ දොස් කිව්වේ බුදුහාමුදුරුවන්ගේ දුර්ගුණයක් තිබිච්ච නිසා නෙමෙයි උන්වහන්සේගේ ස්වરૂපේ ඒගොල්ලන්ට දැනිච්ච විදිය දේවදත්ත හාමුදුරුවෝ ගැටුනේ සුප්පබුද්ධ රජුරෝ ගස්ඨණය වුණේ එතකොට මාගන්ධියා ගැටුනේ බුදුහාමුදුරන්ගේ ප්‍රශ්නයන් නිසා නෙමෙයි ඒගොල්ලන්ට ඒක දැනෙච්ච විදිහ. යසෝදරාව අත්හැරලා සිද්ධා රාහුල කුමාරයා අත්හැරලා මහබෝසතාණන් වහන්සේ නික්ම යන්නේ මහා කරුණා. එතකොට ඒක සුප්පබුද්ධ රජුරෝ දකින්නේ තමන්ගේ දරුවා දියණිය අනාථ කරලා දරුවෙක් ලැබුණාට පස්සේ මේ මනුස්සයා පැනලා ගියා. ඉතින් ඒක එක්කිනා දකින විදිහ. ඒ වගේ මේ ලෝකය ඇසින් දකින කනෙන් අහන නාසයෙන් දිවෙන් කයින් ස්පර්ශ කරන සිතට දැනෙන දේවල් වලට අපි දෙන අර්ථකතනය මොකද්ද? ඒ මත තමයි අපේ ලෝකය තීරණය වෙන්නේ. එතකොට අපිට මුලින් රසවත්ව දැනලා පළමු දෙවනුව අපිට ඒක තෙහෙට්ටුවක් දැනෙන්නේ ඇත්තටම ලෝකයේ යථාර්ථයද මේක මගේ මනස විසින් උපකල්පනය කරවිද? අන්න ඒ පැත්තෙන් කල්පනා කරන්න ගත්තොත් ඒක ඥානය උපදවන කාරණයක් වෙනවා. එහෙම නැත්නම් ඉතින් ඒ වෙලාවට පොඩ්ඩක් තෙහෙට්ටු වෙනකොට මාරු කළා වෙනස් එකක් ගත්තා. ඒක නියමයිනේ. එකම පාවිච්චි කරන්න ඕනේ නැහැ නේ. ඒක අයින් කරලා ඊළඟ එක ගත්තාම වඩා හොඳයිනේ වගේ. ඒ පැත්තෙන් යන්න පුළුවන්. එකම සිද්ධිය. ස්වාමීන් වහන්සේ දැන් මට ඔකට පුංචි ප්‍රශ්නයක් තියෙනවා මේ එක ප්‍රායෝගික ප්‍රශ්නයක් මම හැබැයි දැන් ඒක චුට්ටක් වෙනස් කරා දැන් මේ ධර්මය මේවා මේ කටයුතු කරගෙන යනකොට දැන් මම YouTube එකෙන් ගොඩක් මේ වැඩ කරන්නේ එතකොට දැන් ඔහුගේ හෙම්බත් වෙනවනේ ධර්මය අහලා. දැන් මට ටිකකින් තේරෙනවා මේක එච්චර දැන් මේක මේ මගේ ඔළුවට වැටෙන්නේ කියන එක ආව ගම ආවහම දැන් මම මේ අරමුණ මේක පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ කියලා ඊට පස්සේ අර එක මේක හොඳ නෑ කියලා මම තේරුම් ගත්තා. අර ෂෝට් වීඩියෝස් එකට යනවා. එතකොට අර පොඩි පොඩි එකකින් ආස්වාදයක් ලැබෙනවනේ. ඒක ඒක හොඳ නෑ නේද ස්වාමින් වහන්සේම කරන්න ඒක ඒක වැරදි වැඩක්. දැන් ඒ ඔබතුමිය යන්නේ අර අපි මුලින් කිව්ව ක්‍රමයට. ඒක පොඩ්ඩක් වෙනස් කරලා මේකට ගියාම පොඩි ආස්වාදයක් තියෙන පොඩි සැහැල්ලුවක් තියෙන ඒ ක්‍රමය. ඕකම අපිට වෙන ක්‍රමයකට පාවිච්චි කරන්න පුළුවන් ගුණාත්මක විදිහට අර ධර්මය අහහා ඉන්න එක Tamanට අලස හිතෙනවා නම් ඊට පස්සේ ඒක තියලා වෙනත් අත්‍යවශ්‍ය වැඩක් කරනවා අපි හිතමු උයන පිහන වැඩක් තියෙනවා නම් ඊළඟට ගෙදර දොරේ අස්පස් කරන වැඩක් තියෙනවා නම් එහෙම නැත්නම් මල් පහන් පූජා කරන වැඩක් තියෙනවා නම් එහෙම නැත්නම් භාවනා කරන මේ වගේ වෙනත් දෙයකට කායිකවත් මානසිකවත් වෙන පැත්තකට යොමු වෙන යහපත් අර්ථවත් වෙන. ඉතින් අපිට ෂෝට් වීඩියෝස් බලුවා කියන එකත් අර්ථවත් නැහැ කියන්න බෑ. ඒකෙත් අර්ථවත් දේ තියෙනවා නම් එහෙම බැලුවට කමක් නැහැ. නමුත් අපි අර නිකන් පොඩි ආස්වාද ජනක දෙයකට යමු වෙනකොට ඒකෙන් පොඩි වෙනසක් ඇති වෙනවා. අපිට තෘප්තියක් ඇති වෙනවා. හැබැයි ඒ තුල අපේ යම්කිසි ක්ලේශයක් වර්ධනය වෙන්න තියෙන ඉඩකඩ වැඩි කියලා Tamanට දැනෙනවා නම් ඒක වෙනස් කරගන්න එක හොඳයි.